අරුණ මනතුංග මහත්මයා තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ ඊ타මත්ම වටිනා මාතෘකාවක් අදත් ස්වාමින් වහන්සේ අපිට පැහැදිලි කරා මේ මාතෘකාව යටතේ මට සිහි වුණා ස්වාමින් වහන්සේ කුක්කුච්චය බොහෝ විට භාවනාව සෑහෙන්න දියුණු වෙන්නේ ඉස්සෙල්ලා අපිට බලපවත්වන විශාල ප්‍රශ්නයක් වෙනවා ඒ කියන්නේ දැන් අපේ හිත අපි ගමු උදාහරණයක් ලෙස ආනාපාන සති භාවනාව හිත පිට ගියොත් පිට ගිය බව ඊට පස්සේ දැනගත්තාම ආසනේ ඉඳගෙන භාවනා කරන ගමම්ම ඊට පස්සේ පසුතැවීම යා තුළ ඇති වෙනවා අපි තුළ පසුතැවීම ඇති වෙනවා ඒකත් එක්ක ගැටීමයි ඇති වෙන්නේ එතකොට දැන් උතන තියෙන අපූර්වම සංසිද්ධියක් තමයි කියලා හිතෙනවා ස්වාමීන් වහන්සේ ඒක පැහැදිලි කරගන්නත් එක්ක අහන්නේ. දැන් ඒ බව ඒ කියන්නේ හුස්ම රැල්ල ඇතිවීම ඒ කියන්නේ ඉහළට යාම පල්ලහට යාමේ ඒ සංසිද්ධිය පමණක් තියාවට යාට හිත ස්වභාවය විමසමින් තියාගන්න පුළුවන් වෙනවා නම් හිත පිට යනකොටත් හිත පිට ගියා කියලා ගැටීමක් නැතුව ඒක දැනගන්න පුළුවන් ඒක හිතේ ස්වභාවය ඉගෙන ගන්න තියෙන தත්වයක් නම් ඒත් එක්කම වීරිය පිරිසිදුව යොදාගෙන ආපහු සතියත් එක්ක ඒක වැඩ කරන්න පටන් ගත්තොත් ඊට පස්සේ අමුතුම තත්වයකට කුක්කුච්චේ අඩුවෙන්න අඩුවෙන්න එයාගේපත් වෙනවා නේද ස්වාමින්වහන්සේ ඒක පසුකාලීනව භාවනාව නැතුව ඒ කියන්නේ අපි කියන ওই පරයන්කෙන් පිට ජීවිතේදී පවා කුක්කුච්චේ සම්පූර්ණයෙන් නැති වෙන්නේ ගොඩක් ඉහළට ගියාම නමුත් ඒ කුක්කුච්ච තත්ත්වයේ හඳුනා ගන්න මේ මොනවා නිසාද කියන අසම්මෝහ සම්පජාඤ්‍ය තුලින් වහාම මේවා මේවා එදිනෙදා ජීවිතයේදී පොඩි පොඩි සුළු කාරණාවලදී ඇතිවෙනේ පසුතැවීම දැනගන්න පුළුවන් හැකියාව පවා අරක අර කඩේම පයින්නකොට ඒක හරියට පැනගත්ත කෙනාට ටික ටික අර ජීවිතය තුළ ඒ වෙනස සිද්ධ වෙනවා නේද ස්වාමීන් වහන්සේ. ඔව් ඇත්තටම දැන් එතන අපට සම්පජඤ්ඤය නැති ප්‍රශ්නේ තමයි ඒ තියෙන්නේ. සමහරට සතිය තියෙනවා. සතිය තිබිච්ච නිසානේ යාට දැනුනේ මගේ සිත වෙනත් අරමුණකට ගියා කියලා. හැබැයි සතිය ඇති වුණාට ඊළඟ මොහොතේ සතිය විසින් මතු කරලා දෙන කාරණෙත් එක්ක ඊළඟ ක්ෂණයේදී සිත යලි ද්වේෂමූලික තත්වයකට ඇද වැටෙන්නට පුළුවන් ඊළඟ අවස්ථාවේදී පශ්චාත්තාපයත් එක්කලා. දැන් අර සතියත් එක්කලා සම්පජඤ්ඤය ඇති වුණොත් තමයි පුද්ගලයාට සිහිපත් වෙනවා මං අතින් වරදක් සිද්ධ වුණා අකුසලයක් සිද්ධ වුණා කුසලයේ මගේ හැරුණා එහෙම නැත්නම් මේ භාවනාවේදී මගේ සිත වෙනත් තරමුණකට ගියාද නිවැරදි තැන තිබුණේ නැහැ කියන බව දැන් සිහියෙන් සිහි වෙනකොට ඒත් එක්ක සම්පජඤ්ඤය තියෙන්න ඕන මෙතන මොකද්ද සිද්ධ වෙන්නේ මෙතන සත්‍යයක් පුද්ගලයක් ආත්මයක් නෙමෙයි මේ හේතුඵල ක්‍රියාවලියක් තියෙන. ඒ නිසා දැන් මේ මට වැරදුනා හරි මට කවුරුවත් වැරද්දුවා හරි නෙමෙයි දැන් මේ தત્ත්වය ගොඩ නැගුණේ කවර හේතුවක් නිසාද? කවර ප්‍රත්‍යක් නිසාද? ඇයි මට අදාළ අරමුණේ සිත පවත්වා ගන්නට බැරි වුනේ? අන්න එහෙම එයාට සම්පජඤ්ඤේ ඥාන සංප්‍රයුක්ත ප්‍රත්‍යවේක්ෂණයකට එන්න පුළුවන් නම් තමයි එයාට පුළුවන් වෙන්නේ ඊළඟ මොහොතේ සිත වෙනත් අරමුණකට යන්නේ නැතුව පවත්වා ගන්න. දැන් නීවරණ භාවනාවේ ධර්මානුපස්සනාවේ නීවරණ භාවනාවේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ආකාර පහකට නීවරණය ගැන විදර්ශනාව කරන්න. පළවෙනි අවස්ථාව තමයි නීවරණයක් තියනවා නම් තියෙන බව දැනගන්න. දෙවෙනි අවස්ථාව නැතිනම් නැති බව දැනගන්න. එතකොට තුන්වෙනි අවස්ථාව තමයි නැතුව තිබිලා අලුතෙන් හට ගන්නවා නම් හට ගන්න බව දැනගන්න. ඊට පස්සේ හතරවෙනි අවස්ථාව තමයි හටගන්නකොට ඒ හටගන්න හේතුප්‍රත්‍ය හඳුනාගෙන ඊට පස්සේ ඒක දුරු කරන්නට සමත් වෙන්නට ඕන දුරු වෙනකොට දුරු වෙන බව දැනගන්නට ඕන ඊට පස්සේ පස්වෙනි අවස්ථාව තමයි දුරු වුණාට පස්සේ ඒ මනසේ පිරිසිදු බව පවත්වා ගන්නේ කොහොමද කියලා දැනගන්න. ඒක පවත්වා ගන්නට නම් අර පිරිසිදු తත්වය කෙලසෙන්නේ කොහොමද? ඒක කෙලසෙන්න කර්ම යෙදෙන්නේ කොහොමද? දැන් තමන්ගේ මනස මේ වෙනකන් යම් ප්‍රමාණයකට හරි හොඳ මට්ටමින් තමන් භාවනාව කරගෙන ආවා. දැන් මගේ මනස වෙනත් අරමුණකට ගියා, අදාළ අරමුණෙන් ගිලිහුණා කියන එක එක සංසිද්ධියක් විතරයි. ඒක මේ තත්පර ගානකට සිදුවෙච්ච පොඩි දුර්වලකමක් විතරයි. හැබැයි දුර්වලකම පාදක කොටගෙන ඒක සමහරලාට බලවත් අකුසලයක් නොවේ. නමුත් ඒක පාදක කොටගෙන පශ්චාත්තාවපයක් හටගන්නවා. අපරාධ මට මේක හරියට කරගන්න බැරි වුණානේ. ඊට පස්සේ පසුතැවීම නිසාම ඊළඟට හිත එකඟ වෙන්නේ නැතු ඊට පස්සේ භාවනාවෙන් පරයන්කෙන් නැගිට්ටට පස්සේ Tamanට තවත් පසුතැවීමක් ඇති වෙනවා. අපරාධය අද නම් භාවනාව හරියියේ නැහැ. ඉතින් මේ தત્ත්වය ගොඩ නැගෙන්නෙම අර සත්ව පුද්ගල ස්වභාවයෙන් මේ නාම රූප ධර්මයන් දිහා බලනෝ එතකොට තමයි සම්මෝහය ජනිත වෙන්නට ඒක හේතු වෙන්නේ ඒ නිසා සතිය වගේම සම්පජඤ්ඤය අත්‍යවශ්‍යයි කියන තැනට මේක හොඳම උදාහරණයක්. ඒ සම්පජඤ්ඤය නොතිබීම තමයි අර සතිය යම් ප්‍රමාණයකට තියෙන. සතිය තියෙන නිසා තමයික සිහිපත් මගේ මනස දැන් වෙනත් අරමුණකයි තියෙන්නේ. නමුත් මේ වෙනත් අරමුණකයි තියෙන්නේ කියලා දැනුණහම ඒකාග්‍රතාවය සහ සිහිය වඩා දියුණු කරලා තියෙනවා නම් ඒ පුද්ගලයාට ආපහු අර මුල් කමඨහනට අවධානය යොමු කරලා ඒක තුළ පවත්වාගෙන යන්න පුළුවන්. හැබැයි එතන සම්පජඤ්ඤය නැති වෙච්ච ගමන් පොඩි පශ්චාත්තාවපයක් ඇති වෙනවා. ඉතින් ඒ පශ්චාත්තාවපයත් එක්කලා සතිය සහ ඒකාග්‍රතාවයත් යම් දුර්වල මට්ටමක නම් තියෙන්නේ පශ්චාත්තාවපේ වැඩි වෙනවා. සති සම්පජඤ්ඤය එතනින් ගිලිහිලා යනවා. එහෙම තමයි. ඒ වගේම ඒ වගේම ආශ්‍රයි ස්වාමීන් වහන්සේ දැන් ඒකාග්‍රතාවයේ යාගේ දියුණු මට්ටමක තියෙනවා නම් එයාට අතනින් යන්න පුළුවන් හැබැයි මොකක් නිසාද මේක වෙන්නේ මෙතන වෙන ඒ මෙකැනිසම් එක එයාට එච්චර නොතේරෙන්නත් පුළුවන්. ඒක තමයි සමතය සමතය ඒකයි අපි නිතරම කියන්නේ සමතය පුහුණු කරද්දී සම්පජඤ්ඤය නොතිබුණොත් ඒ තනත්තාට අර ක්ලේශයන් යන්තම් යටපත් කරලා අරමුණු මාරු කර කර එතනින් සැහැල්ලුවක් ගන්න එක විතරයි කරන්න පුළුවන් මොකද්ද මේ වෙන්නේ කියන වැටහීම එන්නේ නැහැ. ඒ වැටහීම එන්නෙම සම්පජඤ්ඤය. දැන් ඔබතුමාට පහුගිය දවසක කිව්වේ අර මේ වෙළඳ ආයතනයකට මේ සුපර් මාකට් එකකට ගිය අවස්ථාවේ අර කාන්තාව ඇඳගෙන ඉන්න හැටි ක්‍රියා කරන හැටි දැක්කන් පස්සේ මනසේ පොඩි අප්‍රසාදයක් මතුවුණා. එතකොට මේ අප්‍රසාදයත් එක්කලාම මේ මොකද්ද මගේ මනසට වෙන්නේ කියන එක තේරුම් ගත්තට පස්සේ සැනකින් ඊට පස්සේ ඊටාම හොඳ මට්ටමට මනස ඒකාග්‍රතාවය සහ සිහිය පවත්වා ගන්න ඒකම උදව් වුණා. දැන් එතකොට අර පොඩි කම්පනයක් පසුතැවීමක් ඇති කරනවා මගේ මනසේ මේ දුර්වල තැනකට මගේ මනස වැටුණා නේද එතකොට දැන් ඔබතුමා මනස පුහුණු කරන්න පුරුදු කරලා තියෙන ස්වરૂපයත් එක්කලා ඒකෙන් සම්මෝහය අවදි වෙන්න නෙමෙයි ඒකෙන් සති සම්පජඤ්ඤය අවදි කරගෙන නැවත යථා තත්ත්වෙ පිහිටන්න එක උදව්. නමුත් වෙන කෙනෙකුට ඒකම සම්මෝහය ඇති වෙන්නට කාරණයක් වෙන්නට පුළුවන්. පසුතැවීම වැඩෙන්න කාරණයක් වෙන්න පුළුවන්. අපරාධේ මම මේ කොච්චර භාවනා කළා වුණත් එළියට ආපු ගමන් ඔක්කොම වෙනස් වෙනවනේ. ඔක්කොම අවුල් වෙනවනේ. මට කොහොමවත් හිත එකඟ කරගන්න බෑනේ. මේ පොඩි පොඩි දේවල් වුණොත් මගේ මනස සැලෙනවානේ කියලා අරකින් ඕන සම්පූර්ණ විනාශ වෙන්නත් ඕන නම් පුළුවන් කෙනෙකුට. එහෙමයි ස්වාමින්වහන්ස. එතකොට දැන් මේ කරපු චූටි සාකච්ඡාවේ තියෙන ඉතාමත්ම වැදගත් સંદર્ભය තමයි අන්න අතන ඒ කියන්නේ අපි භාවනා කරන වෙලාවේ ඒ සිද්ධ වෙන්නේ මොකද්ද කියන දේ තේරුම් අරගෙන එතනින් දැන් ආස්වාස ප්‍රාස්වාස සතියනම් අපි පවත්වන්නේ ඒක දිහා ඊටාම පිරිසිදුව බලන්න පුළුවන් හැකියාව එනකොට ඉහළ පහළ යෑම. ඒතකොට හිත පිටේ යෑමට හිත හිත පිට යාම දිහත් ඒ විදිහටම පිරිසිදුව බලන්න පුළුවන් චංචල බවක් හැටියට. එතනින් ඇතිවෙන එක්තරා ප්‍රඥාවක් වගේ දෙයක් නිසා ඊට පස්සේ ජීවිතයේ එදිනෙදා ජීවිතයට පවා එක බලපාන්න පටන් ගන්නවා. ඔව් දැන් චිත්තානුපස්සනා සතිපට්ඨානයේදී බුදුහාමුදුරුවෝ පැහැදිලිවම අපට දේශනා කරනවා වික්කිත්තං වාචිත්තං වික්කිත්තං චිත්තංති පජානාති කියලා. එතකොට අපි ඒකට තැවෙන්න ඕන නෑ. ඒකත් විදර්ශනා කර්මස්ථානයක් හැටියට යොදා ගන්න පුළුවන්. අපි හැබැයි විදර්ශනාව නම් කරන්නේ හැබෑවට සති සම්පජඤ්ඤය අපට අවදි කරගන්න පුළුවන්. එහෙම බැරි වෙච්ච තැනදී තමයි අර අපි හොඳ දේවල් විතරක් භාවනාව හැටියට ගන්නෝ නරක දේවල් හෙවත් අකුසල ධර්ම ඒවා අපිට භාවනාවට කමටහනක් කරගන්නව වෙනුවට ඒවා අපි වෙත නොපැමිණිය යුතුයි වගේ එක්තරා ආකෘතියක් අපි හදාගන්න. ඉතින් එහෙම අපි ගොඩක් දෙනාගේ භාවනාව ආකෘතිගත වෙලා තියෙනවා. එහෙම වෙනකොට තමයි අපිට අර නිදහස් මනසින් මේ ධර්ම දිහා බලන්න බැරි වෙන්නේ. ඒකයි ස්වාමීන් වහන්සේ ඊ타මත්ම පිං සිද්ධ වෙනවා. තෙරුවන් සරණයි. සරණයි.